පිළිබඳව සහේතුක කරුණු ටිකක් කතා කරගමු කතා කරමු පෞද්ගලික මතවාද අදහස් ඇතුළත් කරන්නේ නැතිව පිළිසිදු පෙර දහම ඇසුරෙන්ම උත්තර ටික හොයාගත්තොත් අපිට 100% ක්ම නිසක බවක් වෙනවා නිවන් දකින්න පුළුවන්මයි නිවන දැක්ක හැකි. ඒ තමයි කටයුතු කළ හැකි කියන්නේ. එතකොට එතනදී අපි මුලින්ම කතා කරත යුතුයි අපි හැම කෙනෙක්ම හැම දෙයක්ම පැත්තකින් තබල පැත්තකින් දාලා ඥාතියින් හිතේශීන් ගෙවල් දුකල් යාන වාහන මේ අවුරුදු 50ක 60ක ජීවිතය සතු සියල්ලම දාලා අපි මේ ශාසනයට ආවේ මොකක් හින්දාද නිවන් දකින්න. ඒ නිවන් දකින්න ඕනේ. මොකක් හරි ඒක දෙයක් ලබා ගන්න හෝ යමක් කරන්න මොකක් හරි අවශ්‍යතාවයක් තියෙන්න බෑනේ. ඇයි අපි නිවන් දකින්න මෙච්චර උත්සාහවත් වෙන්නේ? අපි දන්නවා අහලා තියෙනවා නිවන් දැක්කොත් තමයි භව දුක නැති වෙන්නේ. සසර නැවත නැවත ඉපදීම නැති වෙන්නේ නැති කරන්න පුළුවන් වෙන්නේ නිවන් දැක්කොත්. එතකොට ඒ ටික අපි සහේතුකව බලමු වෙන්නේ කොහොමද කියන්නේ. ඊගාව කාරණාව බලමු අපි නිවන් නිවන කියන එක එතකොට දකින්න පුළුවන් එකක් නේ. සාමාන්‍ය කතාවට නිවන් දකින්නයි උත්සාහය. නිවන් දැක්කොත් හරි කියලා. එතකොට නිවන කියන එක දැක්ක යුතු දෙයක් දකින්න පුළුවන්. නිවන දැක්ක යුතු එකක් නම් ඒක දකින්න වෙන්නේ මරණයෙන් පස්සේද ජීවත් වෙද්දී. ජීවත් වෙද්දී. නැරෙල නිවන දකින්න බෑ නේද? මේ නිවන දකින්න ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි හොයාගමු ඇත්තටම නිවන කියන එක දැක්ක යුතු එකක් නම් නිවන දකින්නේ කොහොමද? අපේ ජීවිතේ කොතනින්ද කියන ප්‍රශ්නය ඇත්තටම විසඳ ගන්නටම ඕනේ. මොකක් නිසාද අද දවසේදී අපිට නිවන පිළිබඳ තියෙන සංකල්පය. සීලයක පිළිතුර සමාධි යැතිව සමතකමටහනක් වඩලා අරමුණු අනිත්‍ය හැටි දුක් හැටි අනාත්ම හැටි අසිගාදී මොන විදිහට බලමින් නැත්නම් විදර්ශනා කරමින් හිටියොත් මේ විදිහට සීල සමාධි ප්‍රඥා කියලා අපි ගන්න විදිහට අර්ථ දක්වන්න තියාගෙන ඉන්නේ අපි ශ්‍රී ශික්ෂාව හැතුව නිවන් දකි සීලයට කියලා සමත කමතරණක් වඩලා විදර්ශනා කරනවා මේ ටික කරගෙන යනකොට නිවන් දකි. එතකොට නිවන සාම අපිට සංකල්පයක්. අපි ගමන යනවා නමුත් තාම ගියාම හම්බුනේ යන්නේ කොහටද කියලා තාම දැනක් නැහැ. එතකොට ඍජු දැක්මක්. නමුත් එහෙම නෙමෙයි. නිවන කියන එක දැක්කහම කල්යාණ මිත්‍ර ඇසුරේ සත්‍යධර්ම ශ්‍රවණේ නිවන කියන එක දකින්න පුළුවන් දෙයක් කියන පණිවිඩය අහගන්නට ඕන. ඊට පස්සේ තමයි එතෙන්ට යන්න ගමනක් තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ නිවන් දැකීමට අර්ථ වශයෙන් පෙන්නපු ධර්මතාවය මොකක්ද කියලා අපි බලමු. ඒක තමයි අර මම එදා කිව්වේ යං කිංචි සමුදය ධම්මං සම්බං තං නිරෝධ ධම්මං විරජං වේතමලං ධම්මචක්ඛුං දපා. කියොත් සමුදය ස්වභාව කොට ඇති. සමුදය කියලා කියනකොට ඇතිවීම හට ගැනීම ඉපදීම කියන අදහස. ඉපදීම ස්වභාව කොට හට ගැනීම ස්වභාව කොට ඇතිවීම ස්වභාව කොට කියන අර්ථයයි සමුදය ධම්මං කියන එකේ තියෙනවා. සමුදය ස්වභාව කොට ඇති සියලු ධර්ම සබ්බං සං ධම්මං සබ්බං සං ඒ සියල්ල නිරෝධ ධර්ම. නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි. නිරෝධය කියලා කියන්නේ ඡය වෙනවා, ගය වෙනවා, නැති වෙනවා කියන අදහස. ඇතිවීම ස්වභාව කොට ඇති හැම ධර්මයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. නැත්තම් නැති වෙනවා කියලා ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා දැක්කොත් අන්නේ දැකීමටයි නිවන් දැකීම කියලා කියන්නේ. නිවන දැක්ක කියන්නේ. ඇයි ඒ ඒ ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා දැක්කොත් ඒ දැකීමට කියනවා විරජංගීත වල ධම්මචක්කෝ. කෙලස් රජස් නැති කෙලස් මල නැති දහම් ඇහැ කියලා. ඒ දහම් ඇහැට කියනවා දහම් ඇහැ පහළ වුණාම කියනවා චක්කුම් උදපාදි ඥානං උදපාදි චක්කුම් උදපාදි පඤ්ඤා උදපාදි ඥානං උදපාදි විඤ්ඤා උදපාදි ආලෝක උදපාදි ඒ ධම්ම හැ පහළ වුණාම ධම්මස පහළ වුණා ඥානය පහළ වුණා ප්‍රඥාව පහළ වුණා ආලෝකේ විද්‍යාව පහළ වුණා ආලෝකේ පහළ වුණා කියලා කියනවා. විද්‍යාව යම් කලක පහළ වුණොත් විද්‍යාව උපාද අවිද්‍යාව නිරුද්ධ අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ සංකාර නිරුද්ධ අවිද්‍යාව නැති වුණොත් කර්ම ක්ෂය වෙනවා කියන එක ඉබේම වෙන්නේ. සංඛාර නිරෝධ විඥාන නිරෝධ. සංඛාර නිරෝධයෙන් විඥානේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මතු ප්‍රතිසන්දියට යන්න තියෙන හේතු නෑ. විඥානේ නිරුද්ධ වුණොත් ඉපදින්නේ නෑ. ඉපදෙන්නේ නැත්තම් මත්තේ ජරා මරණ ශෝක පරි දුක් දුන්න සුඛායාස නිරුද්ධ නිරුද්ධ වෙනවා. එතකොට අපි දැන් හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින දර්ශනයට නිවන් දැක්කා කියලා කියන්නේ. ඒ දර්ශනේ නිවන නිසා නෙමෙයි. නිරෝධය නිබ්බාන ඒ නිරෝධයයි නිවන සාක්ෂාත් කරවන්නේ. නෝපදීම අනුපාද බව ලැබෙන්නේ ඒ නිසා. ඒ නිසා මේ අපිට කරන්න තියෙන්නේ මේ දර්ශනේ තියෙන තැනට යන්න විතරයි. හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියලා සම්මා දිට්ඨිය ඇති කරගන්න තැනට යන්න විතරයි ආර්ය අෂ්ටාංග මාර්ගය විතරයි අපිට පුරන්න තියෙන්නේ. ඒ ටික කරනකොට ඇති වෙන විමුක්තියක් තියෙන විමුක්ති ඥාන දර්ශනයක් තියෙන අසංකතේ සාක්ෂාත් වීමක් තියෙන ඒක මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැමැති දර්ශනයක් රූපයක ප්‍රතිඵලයක් වෙනවා. නමුත් අපිට ඒ දැනගත්තු ප්‍රතිස්ථක් නැහැ. අපිට තියෙන්නේ හටගත් හැම දෙයක් නැති වෙනවා කියලා දකින්න තැනට මනස අරගෙන යන එක විතරයි. එතකොට නිවන් දැක්ක කියලා කියනවා. ඒසුරු ධර්මතාවයන් අරබය අසංකතේ සාක්ෂාත් වීම සඳහා මත නූපදීම සඳහා අමුතේ කටයුතු වැඩපිළිවෙලක් නෑ. ඒකයි මත්තේ කටයුත්තක් නෑ. ඒක එක්කෙනෙක් ගියාම නාපරමිතක් ආය. මත්තේ කටයුත්තක් නෑ. ඒකයි දැන් ප්‍රධාන ලක්ෂණය. කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නෑ කියන සිද්ධාන්තය සිද්ධ වෙනවා. හරි එතකොට දැන් අපි දැක්ක නිවන් දකින්නවා කියලා කියන්නේ සමුදය ස්වභාව කොට ඇති සියලු ධර්මයේ නිරුද්ධ වෙන ස්වභාවය යුක්තයි කියලා අටගත් හැම දෙයක්ම නැති වෙනවා කියලා දකින්නට ඕන. ඊගොල්ලෝ අපි දැන් යමු ඊගව ප්‍රශ්නෙට. දැන් නිවන කියන එක පැහැදිලි හටගත් හැම දෙයක්ම නැති වෙනවා කියලා දකින්න ඕන. ඊගව ප්‍රශ්නේ කියන්නේ දැන් අපි මොකද්ද? එහෙනම් සමුදය ස්වභාව කොට ඇති ධර්ම කියන්නේ මොනවද? සහේතුක එකින් එකටම සමුදය ස්වභාව කොට ඇති ධර්ම කියන්නේ මොනවද? සංයුක්ත නිකායේ හතරවෙනි පාඩේ ජාති ධර්ම වර්ගයේ තව ගොඩාක් කියලා මම සහේතුකව ඔයගොල්ලන් මම මේ ටික පෙන්නන්නේ. මහණේ නුඹලට සමුදය ස්වභාව කොට ඇති ධර්මතා දේශනා කරන්න. වනා වහන්න. මහණේ මොකද සමුදය ස්වභාව කොට ඇති ධර්ම ඇතිවීම ස්වභාව කොට ඇති හටගැනීම ස්වභාව කොට ඇති ඉපදීම ස්වභාව කොට ඇති ධර්ම මොනවද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇහැ සමුදය ස්වභාව කොට ඇති ධර්මයක්. රූපය චක්කු විඥානේ චක්කු සංපස්සේ චක්කු සංපස්සේ නිසා උපන්න සැප වේදනාව දුක් වේදනාව ප්‍රතික්ෂේප වේදනාව මෙන්න මේ ධර්මතාව සමුදේ ස්වභාවයකට දාන. ඒ විදිහටම කෙටි කරලා ගන්න කන මුල් කාරණාව කරගෙන ගහනේ නාසය මුල් කාරණාව කරගෙන දිව මුල් කාරණාව කරගෙන කය මුල් කාරණාව කරගෙන මනස මුල් කාරණාව කරගෙන උපදින චිත්තචෛතසික ටික ඒ ආයතන ටික මේ සියල්ලම අයිති මොකද්ද සමුදේ ස්වභාව කොටට ගන්න හැටියට. එහෙනම් ඕගොල්ලන්ට නිවන කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයම හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක දකින්නට ඕන. අන්න ඒ දැකීම තිබුණොත් අන්නේ දර්ශනයට කියනවා කෙලෙස් රජන රජස් නැති කෙලෙස් මල නැති කෙලෙස් වලදී පිළිසු දාම නිවන් දැක්කද නිවන් දැක්කොත් කියන ප්‍රධාන ලක්ෂණයක් තමයි භව දුක නැති වෙනවා හරි දැන් සමුදය ස්වභාව කොටස් ධර්ම කියනකම් අපි ඉගෙන ගන්නවා දැන් බලමු ඇත්තටම සමු අපිට අද දවසේදී නිවන පේනවද නැද්ද කියලා ඔබ වහන්සේලා ඇහෙන් මොන හරි දෙයක් රූපයක් දැක්කොත් අහකට යනකොට දැකපු රූපය ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා පේනවද දැකපු දේ ඇති බවට තේරෙනවා. මොකද වෙන්නේ? ඈ ඇති බවට තේරෙනවා. එහෙනම් දකින දකින හැම දෙයක්ම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත වුණාට ඒ නිරුද්ධ වෙන ස්වභාවය අපිට පෙනෙන්නේද? ඒකෙන් අපිට එන නිවන පෙනෙන්නේ නැහැ. දකින දකින හැම දෙයක්ම ඇති බවට එකතු වෙනවා. දකින දකින රූප ටික ඇති බවට එකතු වෙලයි අපිට ඇහැ හදලා තියෙන්නේ කන හදලා තියෙන්නේ කියලා දන්නවද? දකින්න දකින්න රූපේ එකතු වෙන ගානේ රූපේ දැකපු ඇහත් එකතු වෙලා ඒ චක්කු විඥානයත් එකතු වෙලා ඒ ස්පර්ශ නොකරන වේදනා සංඥාත් එකතු වෙලා රූපය පේනෝද ඇහ නැතුව රූපය පේනෝද චක්කු විඥානය නැතුව රූපය පේනවද චක්කු සංපස්සේ නැතුව රූපය පේනෝද චක්කු සංපස්සේ මොකන්න චෛතසික ටිකක් නැතුව එහෙනම් අර ටික ඔක්කොම නැති වෙලා රූප විතරක් ඉතුරු වෙනවද? ඒක නැතුව රූප පේන්නේ නැත්නම් රූපේ කියනවනම් ඒ ධර්මතා ඇතිකරට යනවද නැද්ද? ඇතිකරට යනවා. වහන්සේලාට දැකපු දේ ඉතුරුනා කියලා කියන්නේ ඒ ඉතුරුනේ ඈ. චක්කු විඤ්ඤාණය. චක්කු සංපස්සේ ඒ මොකක් ධර්මතා ටික තමයි ඉතුරු වෙන්නේ. ශබ්දයක් ඇහුනොත් අහන ශබ්දය ඇති වෙන බව පෙනෙයිද නැති වෙන බව පෙනෙයිද ඒකන ගියයි හඬන නැති වෙනවා කියලා පෙනෙනවා කියලා එක ආයතනයක් විතර නැති වෙන බව පෙනෙන්නේ ඇති වෙනවා නම් හැම ආයතන ටිකම ඇති වෙනවා නැති වෙනවා නම් එක ආයතනයක් නැතිවුනොත් අනිත් හැම ආයතනයක්ම නැති වෙනවා ශබ්දය තුලක් වෙන්නේ එහෙමයි අපි කියමු සද්දය එහෙම අපිට නැති වුණා නම් මේ ලෝකේ තරහ ගන්න අමනාප වෙන්න බනින්න හේතු වෙන්නේ අපි කියමු කවුරු හරි දැක්කොත් ආ එදා මට අර වචන කිව්වා අර කෙනා තමයි කියලා බලලා අපිට තරහ ගන්න පුළුවන්ද නැයිද එහෙනම් කියපු දේ අපිට නිරුද්ධ වෙනවද? දැන් මොදේ නිරුද්ධ වෙනවද? නිරුද්ධ වෙලා නම් ඒ කියපු දෙයට නිමිත්තක් ලෝකේ තියෙන්න පුළුවන්ද? ආන් අහවලා තමයි කිව්වේ. කියලා කියපු දෙයට පෙන්වන්න පුළුවන්කම තියෙන. කියපු දෙයට ලෝකේ කාම අයිතිකමක් තියෙන. කියපු දෙයට තැනක් ඉතුරු වෙන. ඒ ඇහිච්ච શબ્දය අයිති තැනක් ඉතුරු වෙන. සද්දේ නැතිවලාද? නෑ. ඒ වගේම ගන්ධයක් ගත්තොත් මානෙල් මල් සුවඳ පිච්ච මල් සුවඳ කිව්වොත් ඒබඳු සුවඳ වල ඔබ වහන්සේලාට මේ ලෝකේ තියෙනවද නැද්ද? හොයාගෙන යන්න බැරිද පිච්ච මල් සුවඳ? පුළුවන්. රසක් ගත්තොත් ලුණු රස, හැනි රස, සීනි රස, අඹ රස, දෙහි රස කියලා ගත්තොත් රස විඳලා තියෙයි. ඒබඳු රසවල ඔබ වහන්සේලා තියෙනවද නැද්ද? ඒ. කයට මොන හරි දෙයක් ස්පර්ශ වුණොත් අහවල් වස්තුවයි මගේ කයට හැදුනේ අහවල් කටුවයි ඇහෙන අහවල් කෙනාගේ ඇඟේ හැදුනේ කියලා ඒ තැන් ඒ ස්පර්ශ වෙච්ච සිද්ධාන්තයෙන් තියෙනවද නැද්ද තියෙනවා හිතින් මොන හරි දෙයක් ඕගොල්ලෝ හිතුවොත් හිතන දේවල් හිතන හිතට සිහි වෙන අය සිහි වෙන දේවල් ලෝකේ තියෙනවද නැද්ද තියෙනවා එහෙනම් ස්පර්ශ ආයතන හයේම ඇත්ත තමයි සමුදය ස්වභාව කොට ඇති ධර්මයක්. ඒ හැම දෙයකම ඇත්ත තමයි නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. නමුත් හටගත ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අපිට පේන්නේ නැහැ. ඒ වුණොත් පේන්නේ මොකද්ද? ඇති බවට. එහෙනම් අපි අපිට නිවන තේරෙනවද? අපි නිවන් දැකලාද නැද්ද කියලා එහෙනම් දැන් අපිටම හොයාගන්න පුළුවන්. අපි කවුරුවත් තාම නිවන් දැකලා නැහැ කියලා අපිට සාක්ෂියක් කාගෙන්ද? අපෙන්න. ඇයි නිවන දැක්කනම් හටගත් ආයතනය නිරුද්ධයි කියන එක දැක්ක යුතුයි කෙනෙන්නට ඕනේ. නමුත් අපේ ජීවිතයේ අපිටම සාක්ෂියක් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන එක පේන්නේ නැහැ. පේන්නේ මොකද්ද? සමුදය ස්වභාව කොට ඇති කර්මිය සමුදය ස්වභාවයෙන්මයි. ඇතිවීම ස්වභාව කොට ඇති දේවල් ඇති වෙච්ච බව තමයි අපිට තේරෙන්නේ. හරි දැන් ඔන්න ඒ ප්‍රශ්නේ විසඳගත්ත ඒ කියන්නේ දැන් ඔන්න නිවන් දැක්කේ නෑ තාම කියලා පැහැදිලි. නිවන් දැක් දන්නවා අපි නිවන දැක්ක යුතුයි දැක්ක යුතු නිවනක් මේක ඒ නිවන දැන් අපිට පේන්නේ නැහැ කාම කියලා අපේ ජීවිතෙන්ම අපිට සාක්ෂි මේ මම දෙලින්මයි දෙන්නේ එකක්වත් නැතුව දෙල දහමින්මයි දෙන්නේ ඊට පස්සේ දැන් බලමු නිවන නොදකින්ට හේතුව මොකක්ද නිවන පේන්නේ නැත්නම් ඒකට හේතුවක් තියෙන්නේ නැහැ හැම එකකටම මොකක් හරි උත්තරයක් තියෙනවා. නිවන් නොදකින්ට තියෙන හේතුව මොකක්ද? නිවන නොදැක්කොත් ඇති වෙන එකම එක දෙයක් තියෙන්නේ මොකද්ද? භවය. භවය තිබුණොත් නිවන නැහැ. නිවන් දකින්නේ නැහැ. නිවන් දැක්කොත් භවයේ හිටින්නේ නැහැ. නිවනයි භවයයි කියන දෙක එකට තියෙන්නේ නැහැ. අඳුරයි ආලෝකයයි දෙක එකට නැහැ වගේ. ආලෝකේ තියෙන තැන අඳුර නැහැ, අඳුර තියෙන තැන ආලෝකේ නැහැ වගේ. නිවන් දැක්කොත් භවය නැහැ, භවය තිබුණොත් නිවන නැහැ. ඒ නිවන නොදකින්න හේතුව භවය. භවය කියලා කියන්නේ මොකක්ද? දැන් ඒක තේරුම් ගන්න ඕනේ. භවය කියලා කියන්නේ උපවහන්සලා යමක් සිහි කරනකොට මේ සිහි කිරීම කෙලෙස් නෙමෙයි මතකයේ කෙලෙස් නෙමෙයි සිහි කරන එක රහතන් වහන්සේලාට කළ හැකි මතක කරන එක මතකයේ රහතන් වහන්සේලාට තියෙයි නමුත් යම් අරමුණක් සිහි කරනකොට සිහි කරන සිද්ධිය තුල තමන් සිහිනුවණින් නොසිට ඒ සිහි කිරීමත් එක්කම හිත බාහිර ආයතන පැත්තට නැඹුරු වෙන කමක් තියෙනවනේ. බාහිර තියෙන දෙයක් ඉන්න කෙනෙක්වයි සිහි වෙන්නේ කියලා. හිතෙන් අරමුණක් සිහි කිරීමත් එක්කම භවයට පමුණන ගතියට ඒක චේතනා භව සිතින් තමයි භවයට පමුණවන්නේ බාහිරයට හිත නැඹුරු කරන ගතිය අපි කියන්නේ කුටිය කියලා සිහි කළොත් සිහි කරන සිතින් චිත් දැන් වර්තමාන චිත්තචෛතික ටිකකින් දැකපු රූපය සිහි කරගන්න. සිහි කිරීම සති කියන චෛතසිකයේ හැකියාව. නමුත් සිතින් මේ දැන් චිත්තචෛතසික ටිකක රූපයක් සිහි කරගත්තා නේද කියලා ඌ ඇත්ත කවදාවත් ඔබ හසලට පෙනෙන්නේ නැතුව චිත පෙනෙන්නේ නැහැ චෛතසික පෙනෙන්නේ නැහැ චිත්තචෛතසික ටිකේ රූප ආරම්මණයක් අර රූපයක් ආරම්මණය කරගෙන ඉන්නේ කියන එක පේන්නේ නැතුව කෙලින්ම රූපේ තියනවා කියන පැත්තටම නැඹුරු වෙලා කුටිය තියනවා කියන කුටියක් තියෙන තැනකට මනස හදලා ඕගොල්ලන්ව නතර කරලා තියෙන ගතියට කියනවා මොකද්ද? භවය කියලා. සිහි කරන සිද්ධියට නෙමෙයි භවය කියන්නේ. දැකපු කුටිය සිහි කිරීමේ හැකියාවට නෙමෙයි භවය කියලා කියනවා. හොඳට තේරුම් ගන්නට ඕනේ. එහෙම කළොත් එක කෙලෙසයක් එක දෝෂයක් වුණොත් එහෙම රහත් වෙලා තියෙන්න බැරි නම් මොකද සිහි කරන්න බැරි වෙන්නේ. නමුත් එහෙම සිහි කරද්දී සිහි කරන හිත සහ සිතුවිලි ටිකක් ඒ චිත්තචෛතක ටිකෙන් ඔසවපු භූතයක් හමු නොවි. ඇත්තටම සජීවී වස්තුවක අධ්‍යක්ෂේමක් ජීවිතයට හමු කළා දෙන හිතපු කුටිය තියෙන කුටිය කියන තැනකින් ඕගොල්ලන්ගේ මනසේ ගතිය ඇති කරලා බාහිරට නමනකම ගත්තාම ඒ ගතිය සිහි කරන චිත්තචෛතසික ටිකටවත් ඒකෙන් ආරම්භ කරගත රූපයටවත් අයිති සිද්ධියක් නෙමෙයි. ඒක අමතර කෙලෙසයක්. වර්තමාන සිහි මූල දක්ෂ නොවුණු කමේ, තියුරු නොවේදුණු කමේ. එහෙම නැත්නම් ඒක මෙහා තියෙන කෙලෙසයක ගතියකට යොක වෙන්නේ. මොකද තේරෙනවා. අම්මා කියලා සිහි කළොත්, යාළුවෙක් කියලා සිහි කළොත් මේ උනේ මොකද්ද? වර්තමාන හිත සහ සිතුවිලි කියන දෙකේ උපකාරය අතීතාරම අතීත රූපය අරමුණු කරගත්තා හැබැයි වර්තමාන සිත් සිතුවිලි දෙකෙන් මේ රූපය කරමුණු කරගත්තා කියන සිද්ධිය ඔයගලන්ට තේරුම් නැතුව ඒ නැතුව අසුරු කළ කෙනෙක් දැකපු කෙනෙක් හිතපු කෙනෙක් හම්බ වුණා සිහි වුණා කියලා පුද්ගල භාවයේ එක්ක බාහිරයට පමුණවන සිහි වෙන සිහි වෙන අරමුණක් ගානේ බාහිරයට පමුණවන ගතියෙන් දකින්න භවය කියන්නේ. එතකොට සිහි කිරීමක් නෙමේ දෝෂේ සිහි වීමක් නෙමේ දෝෂේ මතකෙත් නෙමේ දෝෂේ. උදේ දාන වැළඳුවනේ. උදේ දානේ වැළඳුවම පාත්‍රයේ තිබුණු දේවල් දැන් සිහි කරන්න බැයිද? පුළුවන්. දැන් ඒබඳු දාහි පස්සට සියදු කරනවා. නෑ. නැති වුණාට සිහි කරනවා කියන දේ හිතට කරන්න බැරි නෑ. කොහොමත් එහෙම වුණායි අතීත හේතුත් වර්තමාන ඵල කිසි කලකත් වුණු එකට හමු වෙලා නෑ හමු වෙන්නේද නෑ. වර්තමාන ඵලයන් උපදිනකොට අතීත හේතු නිරුද්ධ වෙලා බොහෝ කල් වහන්සේලා දැන් මේ ඇති බවට සිහි කරනකොට ඒ සිද්ධියට හමු වෙච්ච ඒ ඇහැ රූප චක්කු විඥානයේ නිරුද්ධ වෙලා බොහෝ කල ඒ විදිහමයි දැන් මේ කුටිය තියෙනවා අම්මා ඉන්නවා යාළුවෝ ඉන්නවා කියලා සිහි කරද්දී ඔය සිහි කිරීම අර දවල් තුන වල්පුකේක වල්ද බොහත් කරන සිහි කරද්දී ඒ සිද්ධිය නිරුද්ධ වෙලා වගේ මෙහෙම සිහි කරද්දී ඔබ වහන්සේලාට මෙහෙම සිහි කිරීමට ඇති හේතුව ගෙනත් දුන්නු ස්කන්ධ ටික නිරුද්ධ වෙලා ගොඩාක් කල. හැබැයි මේ නිරෝධය දකින්න තැන ඒ ජීවන උපහාස දැක්කේ නෑ. අපි දැක්කේ නෑ. දකින්න තැනට අපි නිරෝධය සාක්ෂාත් වෙන තැනට මනස ගෙනිහිල්ලා තිබුණේ ඒ හින්දා හිතේ හැකියාව තමයි දැකපු දේ සිහි කරනකම සිහි කරනකොට නිවන් දැකීම නිසා මේ හටගත දේ නිකුත්යි කියලා දැකපු නැති නිසා භවයට හිත නැහැ. ඒ කියන්නේ ඇති බවට හිත නැඹුරු වෙන. සහේතුකම සිද්ධි. නිවන දැක්ක නැති නිසා හටගත දේ නිකුත්යි කියලා දැකපු නැතිකමයි හිත සිහි කරනකොට ඇති බවට හිත නැගෙනවා. ඒ කියන්නේ නිවන් නොදැකීමට හේතු මොකද්ද භවය මෙහෙම වෙන ගතිය දැන් දෙට හිත නැමෙනවා කියන කම ඊට පස්සේ කුමක් නිසාද භවය? ඇයි අරමුණ සිහි වෙනකොටම චිත්තචෛතසික ටිකකින් රූපය සිහි කරගත්තා කියන එක හමු නොවි. ඒ තුල අපිට හසු නොවි. ඇත්තටම සිද්ධිය වුණත් ඒ තුල අපිව රැඳෙන්නේ නැතුව සිහි වෙන වස්තුව පැත්තට බාහිරයේ තම අපිව නැඹුරු කරන්නේ. හරියට දී කරලා දුවන ගමනවා වගේ. ඇයි අපිව සිහි වෙන අරමුණත් එක්ක බාහිරින් නැදෙන්නේ? ඒ කියන්නේ භවයේ කුමක් හින්දාද? උපාදානයේ නිසා. මොකද උපාදානය කියලා කියන්නේ? උපාදානය කියලා කියන්නේ වස්තු නෙමෙයි. වස්තුන් කෙරෙහි අධික වටිනාකමක් දැනෙනකම රත්තරන් රිදි මුතු මැණික් කාර් වාහන පැජරෝ මොන හරි දැක්කම මෙච්චර කියලා ඒව ගැන වටිනාකමක් දැනෙන ක්‍රමට කියනවා කාමෝපාදාන. අපි කියමු එතන අම්මට ආදරේ, සහෝදරයෙකුට ආදරේ කියන තැන ගත්තාම ඒ වගේ තැනක් ගත්තාම උපාදාන ගොච්ඡකයක් කියන පොකුරක්. අපි කියමු ඒ රූපේ සත්‍ය පුද්ගල කෙසේ දකිනකොට අත්වාද උපාදානයි. අම්මා කියන එක පුද්ගලයා කෙනෙක් දකින්නට අත්වාද කරනවා. හැබැයි අම්මට ආදරේ කැමති කෙනෙකුට කාමවත් ආදරයි. ඒද කසු කුසල කුසල කරන යක්ති සත්‍යය කියන හැඟීම තියෙනකොට දිට්ඨි උපාදාන. අම්මට ආදරේ කියලා යාළුවට කැමතියි කියලා අපි දකින දැනක තියෙන්නේ කාම උපාදානයි, අත්වාද උපාදානයි, දිට්ඨි උපාදානයි කියන ධර්ම ටික. එතකොට පුද්ගලයෙක්මයි සත්‍යයෙක්මයි කියලා පෙන්වන එකේ බලවත් ගතියේ වස්තුවක වටිනාකම් පෙන්වන කම් වස්තුව නෙමෙයි ස්කන්ධ ටික නෙමෙයි ස්කන්ධ ටික කෙනෙක්මයි කියන හැඟීමට කියනවා හැඟීමට කෙනෙක්මයි කියන ගතියට දැනෙන ක්‍රමට කියනවා අස්වාද උපාදාන වස්තු වටිනාකම දැනෙන ගොඩක වටිනාකම දැනෙන ඉවත් කරන්න ගියොත් දැන් අපි කියමු අම්මා කෙනෙකුයි දරුවෙකුයි බොහෝම ආදරෙන් හිටියොත් දෙන්නව අයින් කරලා ඉවත් කරන්න හැදුවොත් දරුවා අම්මගේ පැත්තට අධිකරණ කෑ ගහනවා. අම්මා දරුවගේ පැත්තට අධිකරණ කෑ ගහනවා කියන්නේ බොහොම බලෙන්ම අයින් කරන්න දෙන්නේ ඇයි? පැදී. කාන්ද වගේ අනිච්ච ගතිය. කාන්ද දෙකක් තිබුණත් එකපාරට නැදෙන්නේ නේ. ඒ වගේ උපාදානය කියන එක ස්කන්ධ ටික සාධන කියන වටිනාකම දැනෙන ගති. ඔන්න ඔය ගතිය තියෙන තාක් අරමුණක් සිහි වෙනකොට මේ පැතර ඇදෙනවා. භවයේ හේතු ඒක. ඒ සිහි වෙන චිත්තචෛසික ටිකේ හිත රැඳෙන්නේ නැතුව වස්තුව පැත්තට මනස බර වෙන්න තියෙන හේතු ටික මොකද්ද? භවයේ හේතු මොකද්ද? උපාදානය සහේතුකෝ බලන්න. ඔය වටිනාකම දැනෙන කම සත්ව පුද්ගල හැඟීමේ බරට දැනෙන ක්‍රමයි ඔය භවයට හේතුව. උපාදානයේ හේතුව මොකක්ද? තණ්හාව. උපාදානයේ හේතුව කැමැත්ත තණ්හාව. අන්න බුදුහාමුදුරන් ප්‍රශ්න ලියාගන්න බුදුහාමුදුරට අවිලා කියනවා. යෝ තස්සා ඒව තණ්හාය ආශේෂෝ විරාගෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය. ඒ තුන් ආකාර තණ්හාවගේ ඉතුරු නොකර නැති කිරීමක් කියනනම් අත්තර දැමීමක් කියනනම් ගියා දැමීමක් කියනනම් අන්න ඒකට කියනවා නිරෝධය කියලා. මොකද තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධය. සංහාව ඇති නොවන විදිහේ වැඩපිළිවෙලක් කරන්න පුළුවන් නම් කළොත් වටිනාකම දැනෙනකම වෙහෙසක් නැතුව ටික ටික ගෙවෙනවා. මේ සත්‍යයේ පුද්ගලයමයි කියලා රූප ටික ওই විදිහට පෙන්නකම ගෙවෙනවා. රූප ගෙවෙන්නේ වස්තු ගෙවෙන්නේ ඒ වස්තුන්ගේ වටිනාකම දැනෙනකම ගෙවෙනවා. මම ඊයේ මතක් කළේ ආරේ අස්ති අස්තිතිකත්ව ගුණ ටක් ගාලා අපි ගන්නවද? ගතයි අසුචි. ගන්නවද? නෑ. ඇයි ඒ? වටිනාකම දැනෙන්නේ නමුත් සුනකේ හරි ખબරේ හරි ළඟින් ගියොත් වටිනාකම එයාට ඒක දැනෙන්නේ නිසා ගන්න. හොඳයි. අසුචි අති දුකද නැන්නේ බැරි වෙලා ගනු කෝටි ගන්න කොටිනෝක කියලා. මේ සෝකත ගන්න නැතුව යනවද? දැන් ඔය මොහොත දිකට එන්නේ මොකද? නිල් නිල් තල්මසුන්ගේ අතිචි මෙසුකයක් කපු ගමන් ගන්න මොකද ඒක සම්මතයි ලෝකේ කෝටි ගන්න කොටිනෝ කියලා. ඒ කෝටි කෑල්ලක් ගත්තොත් ලක්ෂ ගණන්. ඉතින් මේ වගේ දෙයක් ගත්තොත් කංගල උතාගෙන යනවා. ඒ වගේ අර්ථකේ වටිනාකම දැක්කොත් උතාගෙන යනවා. ඒ වගේ අන්නේ වටිනාකම පෙනෙන වැඩ පිළිවෙලක් තියෙනවා නේද? එහෙම නැතිනම් කවදාවත් මේ වටිනාකමත් එක්ක අද අපි හැමෝටම අම්මල තාත්තල නෑදෑයෝ කැට දෙක් ජීවිත එක්කම නිවන් දකින්න තිබුණොත් හොඳයි වගේ තැනකින් ඒව දාලා යන්න බෑ වගේ තැනකින් තියෙන්නේ මොකද ඒක වටිනාකම් දැනෙනකම හින්දා වටිනාකම දැනෙනකම අතහැරුණොත් කියවුණොත් ওই ද්‍රව්‍ය කාරණා අරගෙන යනකොට ඕවා තිබීමම දුකක් හිතෙන්නේ එතකොට මේ වටිනාකම් තණ්හාව නැති වෙන වැඩ පිළිවෙලක් කරන්න පුළුවන් නම් මේක කියලා දෙන්න. වැඩ පිළිවෙලක් කරන්න පුළුවන් නම් ඒ සංහාව නැති වෙන විදිහ වැඩ පිළිවෙල කර කර ඉන්නකොට උත්සාහය නෙමෙයි අනුසහය. විශේෂක් නැතුව වස්තුවේ වටිනාකම નિરાයාසයෙන් ජීවන අර වැඩ පිළිවෙලේ හේතුඵල ධමයක් සංහාව නම් උපාදානට හේතුව. සංහාව නැතිනොත් උපාදානය නිරුද්ධ වෙනවා. වටිනාකම අඩු වෙනවා. කාමෝපාදානය කාම වස්තුන් කෙරෙහි බලවත් කාම ඡන්දයක් තියෙනවා නම් කාම රාගයක් තියෙනවා නම් කාම විපාසයක් කාම දැවිල්ලක් කාම උත්සාහවත් ගතියක් තියෙන එක සංසිඳන මේ සත්‍යයේ පුද්ගලිය කියලා දැනෙන කමක් තියෙනවනම් ඒ වගේ වෙනවා උපාදානිය අඩු වෙනකොට භව නිරෝධ සිහි වෙන අරමුණත් එක්ක බාහිර වස්තු පැත්තට මනස බර වෙන ගතිය නිරායාසයෙන්ම අඩුයි සිහි වෙන සිද්ධාන්තයත් එක්ක හිතලා කිරීම නෙමෙයි මේ කියන්නේ. නිරායාසයෙන් ඔගොල්ලෝ අපිට විනාඩි 5ක් සිත් කළා හොඳට සිත් සිතුවිලි ටික අවදියෙන් හිතිය හැකි. නමුත් එතන ඒ පුද්ගල භාවයේ උත්සාහය අතරම ගමන් අතහැරෙයි. නමුත් ඒකට කියන සදංග ප්‍රහාණය කියලා. ඒ කියන්නේ ඒ වෙලාවට ඒ කරන්නේ. නමුත් මේ සමුච්ඡේද ප්‍රහාණයක් දැනනවා කියන්නේ ස්වභාවිකම හැදීගෙන එන්න ඕනේ සිද්ධියක්. චිත්ත සිහි කරනකොට අරමුණ ආ සිහි කරන චිත්තචෛසික ටිකම නුවණයි. ඉතින් හිත බාහිර වස්තු කෙරේ දී කරන ගමන වගේ හැමෙන්නේ නැහැ. නැහැ. අන්න එදාට හටගත් දේ නිරුද්ධයි කියලා කියනවා. සිහිකලු සිහි කරමුද්දී සීකරණය පස්සේ නිරුද්ධයි කියලා කියනවා. එහෙන් දැක්කොත් අහකට යනකොට ප්‍රාර්ථනාවක් වුණා දැකපු දේ ඉතුරු නැතු නිරුද්ධුනා කියන්නේ. කණ්ණාඩියට එදෙනකොට ඡායාව නැති වුණා කියලා දකින්න ප්‍රාර්ථනාවක් අවශ්‍ය නෑ වගේ දැකපු දේ හරිදනකොට නැති වුණා කියලා දකින්න ප්‍රාර්ථනාවක් අවශ්‍ය නෑ. මේක උදේ කියනවා. හටගත් දේ නිරුද්ධයි කියලා දැක්කොත් ඒ කියන්නේ විද්‍යාවක්. විද්‍යාව උපන් කල්ලි අවිද්‍යාව නැති වෙනවමයි. අවිද්‍යාව නිරුද්ධ සංකාර නිරෝධ අවිද්‍යාව නැති කල්ලි කර්ම රැස් වෙන්නේ ඇයි හටගත් දේ නැති වෙනවා කියලා දැක්කම ඇති බවට එකතු වෙනවද නෑ කර්මන කර්මක්ෂයෙන් මතු විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැනෙන්න හේතු නෑ ඉපදීම නැති වෙනවා ඉපදීම නැති වුණු ජාති ජරා මරණ සසර දුක් දුම්නස් ඇති වෙන්නේ නෑ අන්තිම දේහදාරී කියලා මේ අන්තිම කය දරාගෙන මේ දර්ශන නිසා ඉපදීම නැති කළා. ඒ විතරක් මේ ජීවත් වෙද්දී භව දුකත් අයින් කළා. දැන් මේ ආයතන ටික එකතු වීම නිසා අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි යුතුයකම් වලකින් කියලා ගොන්න කදාගෙන භව දුකත් විඳනවා. භව සියලු භව දුක් නිදහස් වෙලා මතු ප්‍රතිසන්දි වශයෙන් ඒ ටිකට කියන ශෝක විදේශ නිබ්බාන. දැම්මම විමුක්ති සුවය ලැබෙනවා මේ කෙලෙස් ටික භවේ නැතිකම. කෙනා ස්කන්ධ පරිණිරවාණයේදී මතු නූපදීනේ එන අනුපදිතේක පරිණිරවාණ ධාතු සාක්ෂාත් කරනවා. ඉපදීම නැති කළා දැන් ජීවිත සිසිල්ල ජීවත් වෙනවා කියන දර්ශනය තේරෙන්නේ නැහැ. දැන් අපි අනුක්‍රමයෙන් ආවා ඒ කියන්නේ මතු ජරා මරණ දුක් නොවිඳින්න නම් ඉපදීම නැති වෙන්නට ඕනේ. ඉපදීම නැති වෙන්නට නම් මොකද කර්ම රැස් නොවෙන්නට ඕනේ. මේ සාහිත්‍යික සිද්ධි ටික. කර්ම රැස් නොවෙන්නට නම් අවිද්‍යාව නැති වෙන්නට ඕනේ. සංකාර නිරුද්ධ වෙන්නට නම් අවිද්‍යාව නිරුද්ධ වෙන්නට ඕනේ. අවිද්‍යාව නිරුද්ධ වෙන්නට නම් විද්‍යාව උපදින්නට ඕනේ. සංවාදිතේ සහ විද්‍යාව විද්‍යාව උපදින විද්‍යාව නේද? විද්‍යාව උපදින්නට. විද්‍යාව කියලා කියන්නේ මොකේදද? යම් කිංචි සමුදේ ධම්ම සම්බන්තම් දෙකක ධම්ම. සමුදේ ස්වභාව කරති හැම දෙයක් නිරුද්ධයි කියලා දකින කමත විද්‍යාව කියන්නේ. මොනවද සමුදේ ස්වභාව කොටද ධර්ම මේ ස්පර්ශ ආයතන හය ඒ අසුත්‍ය සිද්ධියක්. ඒක ඔක්කොම සංකතයි. අසංකතයේ කියන තැන අපිට ලැබෙන්න නම් සංකත කිසිවක් හම්බ වෙන්න බෑ. සංකත නිමිති හම්බ වෙන්න බෑ. හටගත දේ නිරුද්ධයි කියලා දකින්න ඕනේ. මේ නිරෝධය දකින්න නම් භවය නැති වෙන්න ඕනේ. භවය කියනකොට මේ හැම දෙයක්ම තියෙනවා එහෙම කියලා දැනෙනකම. තියෙනවා ඉන්නවා දැනෙනකම කියලා එහෙද කොහොමද තියෙනවා නෙමෙයි උපදින උපදින නිමිත්තක වී කරලා නැමුණා වගේ අගින් හිතෙන් බාහිර වස්තුවක නැමී තිබුණු Tamanගේ මනසේ අරමුණ සීකර සීකරන හැම අවස්ථාවකම සීකර චිත්තචෛතසික ටික හමු නොවි ඒ මොකදෙන ආරම්භණය වෙත Tamanව නැඹුරු වෙලා ඉන්න ගතියයි ඔය වටපිටාව ඇති බව ඇදී කියන එක මතක තබා ගන්න. එතකොට භවය කියනකොට හම්බ වෙන්නේ කොතනද? අන්න අර යමක් සීකරනකොට සිටේ වස්තුවකට නැඹුරු කරනකම එහෙම නැතු අරමුණු සිහි කරනකම භවයයි කියලා කිව්වොත් එහෙම නැත්නම් මතකයේ භවයයි කියලා කිව්වොත් උපාදානිත හැදිච්ච භවයයි කර්ම භවයයි කියලා කිව්වොත් ඒක වැරදි වෙන රහතන් රහතෝ ජීවිතේ වැරදි වෙනවා එහෙනම් අර කෙලි අර කෙලි ඊට උපාදානයට හේතු වටිනාකම දැනෙනකම වටිනාකමට හේතු තණ්හා තණ්හාව නිරුද්ධ වුණොත් දැන් කෙල දහම අනිත් පැත්තටම බලාගන්න. දැන් තණ්හාව ඇති වෙන්නේ හා නැති වෙන්නේ කොහොමද? කියන තැන පරිශීලනය කරන්න. මෙතන කියලා දෙන්න ගොඩක් හමුස් කියන නමුත් බොහොම ගොඩක් කියලා තියෙනවා මම කෙටි ක්‍රමයක් විතරක් කියලා දෙන්නම්. ඒක අර්ථ වශයෙන් දීර්ඝව හදාගන්න ඇත්තටම ස්පර්ශ ආයතන හයෙන් පංච ආයතනය ගත්තාම චක්කු සෝත ගහන ජීව කාය ගත්තාම අතිශයම පිරිසිදු වර්තමානයක් තියෙනවා. ඒ තුල රාග, දේශ, මෝහ නැ, කෙලෙස් නැ, ක්ලේශ අනුසයක්වත් නැ අනාත්මයි. විපාක ටික. මන ආයතනයේ විපාක මට්ටමක් තියෙනවා. නමුත් මන ආයතනයේ කර්මද වෙනවා, ක්‍රියාද වෙනවා, විපාකද වෙනවා කියලා බෙදන්න වෙන නිසා ඒක නැතුව අර පහ විතරක් ගත්තේ ඒක කිසි වෙලාවක එහෙම බෙදන්න අවශ්‍ය නැතුව තනි වචනෙන් තියෙන විස්තර ටිකක් ඔය. වර්තමානියත් පිරිසිදුමයි කෙලෙස් නෑමයි. ඒ තුල අනර්ථකාරී කිසිවක් නැවත ප්‍රතිසන්දියට පමුණවන්න පුළුවන් කිසිවක් නැහැ. හැම ඒ ස්කන්ධ ටික නිරෝධ ස්වභාවයකට ධර්මයනවා. සම්මුතිය සහ නිරෝධ සමුදේ ස්වභාව කොට ඇති ආයතන ටිකේ එක ලක්ෂණයක් විතර තියෙනවා. සම්බන්තන් නිරෝධ ධම්ම නිරුද්ධ වෙන ස්වභාව විතරමයි තියෙන්නේ. ආපහු ඇති බවට හටගෙන කර්ම රැස් කරන gati එවුව මොකුත් නැහැ. ඒ නිසා මේ තණ්හාව ඇති කිරීම හා නැති කිරීම සඳහා තියෙන වැඩපිළිවෙල තියෙන්නේ එක ආයතනයක් හරහා. මනෝ විඥාන සම්පස්සේ හරහායි මන ආයතනය හරහායි. සිතියෙන් ගත්තොත් හිත රැකගන්න විතරයි තියෙන්නේ. ඒකෙදි අපි කියමු දැන් ඇය භාගයේ ඉඳගෙන ඉන්නවා කියන්නේ. ඉඳගෙන ඉන්නකොට මෙතන ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද? උපදින උපදින සිතුවිලි වලට තමයි යට වෙනවද තමන් සිතුවිලි යට කරගන්නවද කියන ක්‍රම දෙකක් තියෙනවා. විතර්ක වලින් තමන් ඔය යට කරනවද තමන් විතර්ක යට කරනවද කියන සිද්ධිය. ඉඳගෙන පැය භාගයක් හිටියොත් පැය භාගයේ පුරාවට යම් තාක් දේ සිහි වේද සිහි වෙන හැම එකක්ම ඔබ වහන්සේලාට ඇත්තම වුණොත් ඇත්තම වෙලා ඒකට ප්‍රතිඋත්තර බඳින්න හිටියොත් ඒ සිතුවිලි දක්ෂ වුණා ඔබ වහන්සේලා යට කරන්නේ හොඳට මතක තියාගන්න. ඒ සිතුවිලි ඇත්ත වෙලා සිතින් කියින් කියින් කරනකොට ওই සිතින් කියින් කියින් අතර තමයි ඔන්නෝයි තණ්හාව නිර්මාණය වෙන්නේ. ලෝභ ද්වේෂ දෙක ඇති වෙන විදිහට හැසිරෙනවා. අපි කියමු කුටිය කියලා සිහිවුන සිහි වෙච්ච එක ඇත්තමයි. ඇත්තටම තියෙන කුටිය. සිහි වෙලා කුටිය ලව් කරනවත් දන්නේ ඇඳුම් ටික සිවුරු එළිය දාලා ඒක ඇත්ත කරගෙන මොකක්ද හිතනකොටම ආපහු සිහි වුණ යාළුවෙක්. ඇත්තට යාළුවා දැන් කොහේ ඉන්නවද දන්නේ ඒ යාළුවා මම ඉස්කෝලේ ගියහට කිව්වේ මේ කොහෙවත් නැති පැත්තකට යනවා. ඔය විදිහට පැය භාගයක් පුරාවට සවිඥානිකව අවිඥානිකව යම් අරමුණක් සිහිම සීවෙන සීවෙන අරමුණ ශනිකෝ පිළිගන්නවා. පිළි අරගෙන ඒකට හිතින් ජීන් ජීවින් කරනවා. සිහිවෙන සිහිවෙන අරමුණ අරමුණ දක්ෂ වුණොත් තමාව ඈඳගන්න කෙලෙස් උපදින විදිහට. ඕගොල්ලන්ව ඒකට පටලවා ගන්න දක්ෂ වුණොත් ඒ කියන මාර්ය දක්ෂය. මාර්ය දක්ෂය ඕගොල්ලන්ව ඇත්තම කරවලා හිතින් කින් කින් කරවලා ලෝභ දේශ දෙක ඇති කරන තැනට මනස හදාගන්න. හැය භාග්‍ය පුරාවත උපදින උපදින විතරකයේ ඇත්තදලා ඒකට ප්‍රතිඋත්තර බඩමින් ඔගොල්ලෝ හිටියේ. ඒ කියන්නේ මේ පැය භාගයක් පුරාවට උපන්න විතරකයන්ගෙන් ඕගොල්ලන් ගැටවලා. ඕගොල්ලෝ විතරක වලට ඇදලා හිටියා. ඒ ඉන්නකොට ඕගොල්ලෝගේ ওই ක්‍රියාදාමයේ තුර නිර්මාණය වුණේ අභිජ්ජා දෝමනස කියන ටික. ලෝභ දේශ කියන කරුණ දෙකට තමයි ඕගොල්ලෝ විස්තර සපයලා උත්තර හදාගන්න තිබුණේ. ඔන්න ඔය විදිහට කර කර හිටියොත් වස්තු වල වටිනාකම දැනෙනකම සත්ත්ව පුද්ගල ආත්මීය දේවල් තියෙනවමයි කියලා උපාදාන අත්වාද උපාදානකම කියන එක එන්න එන්න තීව්‍ර වෙනවා තහවුරු වෙනවා. ඔය විදිහට හැසිරෙන එකට කියනවා තණ්හාවෙන් හැසිරෙනවා කියලා. ඒ තණ්හාවෙන් හැසිරුණොත් ඒකේ ප්‍රතිඵල ටික කොතනද? උපාදාන වෙනකම් මේ ලෝකේ එන්න එන්න වස්තුගේ වටිනාකම දැනෙන්නේ ඕගොල්ලන්ට එන්න එන්න සත්‍ය පුද්ගලයෝ අය ඉන්නවා කියන හැඟීමම තහවුරු වෙවි තහවුරු වෙවි ඉස්සරහට ජීවිතය ආරම්භය. ඒ උපාදානය ඇති වුණොත් එයා ඊගව දේ පුරවන සිහි කරන සිහි කරන හැම නිමිත්තක්ම ඒ චිත්තචෛතක ටික ඕගලන්ට නොදක්වා මේ කරලත් නමුනාසේ දිමට භවයට ඕගලන්ගේ මනස නමුනවා. බාහිරයට මනස නමන ගතිය හැදේ. එහෙම හැදිලා හැදිලා සිහින අරමුණක් අරමුණක් ගන්න එහෙම වෙච්ච ලක්ෂණය තමයි අනුරාධපුරේ තියෙනවා මෙන්න සීනවා සත්‍ය තියෙනවා පොලිසිය තියෙනවා ස්පිරිතාල තියෙනවා ගෙවල් දොරවල් තියෙනවා කියලා අද දැනෙන ගතිය. ඔන්න ඔය ගති ටික තිබුණොත් හටගත් දේ නිරුද්ධයි කියන එක පේන්නේ දකින හැම දෙයක්ම එකතු වෙයි. තමන්ගේ දකින අහන දේවල් ඇති බවටම තියෙන ශේත්‍රය තියෙනවා. ඒ විතරක් නෙමෙයි නොදන්නා නොදක දෙයක් දැනගත්තොත් හෝ දැක්කොත් ඒක ඔයගොල්ලෝ විමානට එකතු වෙනා මිසක ඒකද නිරෝධය හම්බ වෙන්නේ ඒ විදිහට තිබුණොත් විද්‍යාව නැහැ අවිද්‍යාව අවිද්‍යාව තිබුණොත් සංකාර දැකපු අහපු දේවල් ඇති බවට කර්ම නිමිති රැස් වෙනවා සංඛාර තිබුණු විඥානයේ ප්‍රතිසන්දි පිටදලා ජරා මරණ දුක්. ඇය භාග්‍යයක් පුරාවට උපදින උපදින විතර්කයේ ඇත්ත වෙලා උත්තර බඳපේක විතරයි ඔයගොල්ලෝ කළේ. නතර වෙලා තියෙනවා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්තුන් වලට උරුමයි කියන තැන දක්වා තීන්දුව දෙන්න ඇවිල්ලා තියෙනවා. සංහාව කෙරෙන්නේ උපාදානය පුරවලා උපාදානය කෙරෙන්නේ භවය පුරවලා භවය කෙරෙන්නේ අවිද්‍යාව පුරවලා අවිද්‍යාව පුරවන්නේ කර්ම පුරවලා කර්ම පුරවන්නේ ජාති පුරවලා ජාති පුරවන්නේ ජරා මරණ පුරවලා ඇත. කුඩාලියද්ද වෙන්නේ කුඩා කුඹරලියද්ද පුරවන්නේ ඒකවලියද්ද කෙරේ ඒකවලියද්ද කෙරෙන්නේ ඒකවලියද්ද කෙරේ මේ විදිහට යම්සේ කුඹරකට වතුර හරවන්නේද ඒ මේ වගේ උගේ ජීවිතයේ එක්තරා එක තැනක පොඩි වරද සිතුවිල්ලකට යට වුණු වරදට ඔබ දුක් විඳවන්දි ජීවනෝ ජරා මරණ සංඛ්‍යාත අනවරාගෝ සංසාරක අනවරාගෝ සංසාරක උරුමකාරයෙක් වෙලා ඊට පස්සේ අනිත් ඔන්න මාර්යාගේ පැත්ත හරිද ඊගාවට පැය භාගයක් හිටියා. ඉන්න පැය භාගයේ පුරාවත යම් විතර්කයක් සිතුල්ලක් පහළ වෙයිද ඒ කිසිදු විතර්කයකට මම යට වෙන්නේ උපදින උපදින විතර්කේ යට කරනවා කියන තැනකින් සීනුවනේ හිටියෝ. මේකට තමයි මාර පරාජය කියලා කියන්නේ. මාර්ය එන්න හුරුකල් විදිහට ඇත්තටම තමන්ට ප්‍රතිඋත්තර බදවන්න. තමන්ව ඒකට යොමු කරවන්න. තමන්ව ඒකට හිතින් කියින් කියින් කරවන්නමයි බලාගෙන ඇත්තම කරවලයි පස්සේ දෙන්නේ. ඒකයි කියන්නේ ලේසින මාර පරාජය ලේසින කියන්නේ. යුද්ධයකදී ආයුධ බොහෝ තිබුණොත් ආයුධ කිවුර තියුණ ඔබ ජයගත හැකි. ඒ වගේ මේ මාර පරාජයේදී ස්කන්ධ ධාතු ආයතන ගැන ඒ වගේම සතර සතිපට්ඨාන කායගත සතිය ගැන විද්‍යානුපස්සනාව ගැන යම්තාක් අවබෝධය වැඩිද කීද ඔබ හසලට මාර්ග පරජය පහසුයි. කය භාග්‍ය ප්‍රාවට සිහිවන සිටුවේ. ඔලේ ගත්ත රූපය සීවෙනකොට හොඳට යා සිහි ඇතුවම දැන් මහා ගති ගොන්නක් tie. උපදින එකක ඇත්ත පෙනෙන්නේ නැතුව භවයට නමන ගතියකින් ඒවල වටිනාකමක් පෙන්වන ගතියකින් ඒකේ යෝධ දේශ දෙක දක්වා ඇලෙන්න බැඳෙන්න පුළුවන් හෝරුවක් තියෙන කමකින් මේ නිමිත්තේ ඒ මොකද මේ නිමිත්තක මේ විදිහට හැසිරලා මේ මේ මේ මේ විදිහට වෙච්ච දතිරාව කියලා කියනවා. ඒ පහළ වෙනකොට අපි කියමු නිකන් අනිත්‍යයි කියලා හිතුවා කියන්නේ. يعني කන්නේ මේ විතර්කෙට එන්න කලින් විතර්කේ දැන් නැහැ. මේ විතර්කේ කොට හිත අනිත්‍යයි. මොන තරම් ඇත්ත කළ පහළ වුණා ඊගාවට තමයි අර සිංහලට මේ සිතුවිල්ල නැ කියන තැනින්ද එයා අනිත්‍යයි කියලා හිතනවා කියන්නේ. එහෙම නැතිනම් දුක් ස්කන්ධයක් උපන්න කියන තැන නැත්තම් මේ සිතින්ම රූපය සිහි කරගත්ත නේද කියන තැන නැත්තම් චිත්තජයසික ටිකෙන් රූපය සිහි කරගත්ත කියන තැන එහෙම නැත්තම් චිත්තජයසික ටිකෙන් ඔසෝප රූපය යාළුවා කියලා සිහි වෙනවා. අපි තුන් ඒ රූපේ සතර මහා ධාතු වෙන්නේ. එහෙම නැත්තම් මේක කොහොම කොටස් 32ක් චිත්තචෛසික ටිකෙන් ඔසවපු රූපයේ හිත තැබුවොත් ඕගොල්ලෝ කායගත සතියෙන් බැලුවොත් රූපයෙන් තැබුවා. නැත්තම් මේ චිතුවිල්ලක් නේ කියලා බැලුවොත් ස්කන්ධ ටිකේ චෛතසික ටිකට හිත තැබුවා. නෑ මේ තමන් තුලම උපන්න චිතුවිල්ලක හිතක් හිතින් උපදවන්නේ කියලා බැලුවොත් විඥාන පසුනවා. කුමන තැනකට හෝ හිත තබලා යෝනිසෝ මනසිකාරය කළොත් මේ කරන්නේ මොකටද උපායක් හැටියට අනිත්‍යයි කියලා බැලුවේ අනිත්‍යයි කියලා බලපු හින්දා නිවන් දකින හින්දා නෙමෙයි කවුරු හරි යවුවොත් මොකද ඔබ හසලා අනිත්‍ය බලන්නේ අනිත්‍ය වල නිවන් දකින්න. කොහොමද අනිත්‍ය වල නිවන් දකින්නේ කියලා අහුවොත් හොඳට දන්නවා. රූපය අනිත්‍යයි කියලා බැලුවහම මොකද වෙන්නේ? උපායක්. ඒක අනිත්‍යයි කියලා බලනකොට රූපය ඇත්ත වෙලා ලෝභ දේශිතේ දෙක ඇති වෙන තැන දක්වා ඉතිං කින් කෙරෙන්නේ නැහැ. සිතුවිලි වැල් යන්න දෙන්නේ නැහැ. සිතුවිලි වැල් යන්නේ මේ අනිත්‍යයි කියන එක නිවන් දකින්න උපකාර වෙන්නේ මොකටද? විනීය ලෝකීය අභිචා දෝමනස්තම් පංච උපාදානස්තම් ලෝකේ ලෝභ දේශ දෙක ඉක්මන්නේ. සිහි වෙන රූපය අනිත්‍යයි කියලා බැලුවා අනිත්‍යයි කියලා බැලුව බැලියකට උපායකට අනිත්‍යයි කියලා බලපු පමණකින් මේක ඇත්ත වෙලා සිටුවේදී පහළ වෙන ක්‍රමය අතර ඒකව කොකොදින කොටත් ඇත්ත වෙන එක අතර ඒ නිසායි අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ සතර මහා ධාතු වශයෙන් හෝ සිත හැටියට හෝ සිතුවිලි හැටියට කුමන ආකාරයකට හෝ අර්ථ දක්ව දක්ව පැය භාගයක් පුරාවට උපදින සිතුවිලි එකක්වත් ඇත්ත වෙලා ඇත්ත කරගෙන උත්තර බඳින්න යන්නේ නැතුව උත්තර බඳින්න හොදි Taman හිතේ හිින් කිරින් කරමින් එකට සම්බන්ධ නොවන සිහි වෙන අරමුණක Taman නැහැ Taman එක්ක ඒ අරමුණ නැහැ අන්න ඒ විදිහට පැය භාගයක් උගල අභ්‍යාස කළා කියන්නේ නැත්නම් එක මොහොතක් සිතුවිලි යටකොළොත් ඒ කියන්නේ තණ්හාව ඇති හැසිරෙන තණ්හාව ඇති වෙන විදිහට කටයුතු කළේ නැහැ. කොහොම කරනකොට ඇති වෙන ප්‍රතිඵලය තමයි නිරායාසයෙන් ඕගොල්ලෝ කලය මහා දරුවෝ අයින් කරන්න දෙමව්පියෝ අයින් කරන්න වස්තු අයින් කරන්න මුකුත් කළේ නැහැ. උපදින සිතුවිල්ලක ඇත්ත බලන එක විතරයි කළේ. සිතුවිල්ල ඇත්ත කරනකොත් ඒක විතරයි කළේ. සිතුවිල්ලකට යට නොවීමක විතරයි කළේ. තණ්හාව නැති වෙනවා. එයා තණ්හාව නැති වෙන්නේ උපාදානෙ නැති වෙන විදිහ කරනකොට අර වස්තුන්ගේ වටිනාකම දැනෙන සත්පුද්ගල භාවයට පෙනෙන ගති අඩු වෙනවා. උපාදානිය අඩු වෙන අඩුවෙන් භවය අඩු වෙනවා. විකර්ණ නැමුණා වගේ බාහිර වස්තුන්ට දැනෙන ගතිය මනසේ අඩු වෙනවා. භවය අඩු වෙන්නේ මොකක්ද? යම්කිසි සංකේතම සම්පත්තනේ කොටම යම හේතු ප්‍රශ්න හටගන්න සියල්ල හේතු නැතිව නැති වෙනවා කියන දර්ශනය පේනවා. ඒකයි මේ ඕගොල්ලෝ උපදින උපදින විතර්ක ටික ඇත්ත කර නොගෙන ඒකට උත්තර බඳින් නැතිව ඉන්නයි කටයුතු කළේ. ඒකට උපකාර පිණිස සමතකමට හඳුන්වනවා. සමාධිත් උපකාර පිණිස සීලයක සීලයක පිටලා සමතකමට හඳුන්වන හිත වඩවඩ උපදින උපදින විතරක මොනින් බැලුව මොකක් නිසාද ඇත්ත වෙලා ප්‍රතිඋත්තර බඳිනක නතර කරගන්න උපායක් ඇටියෙට. ඇයි එහෙම ඒ කියන්නේ අනිත්‍යයි කියලා බැලුවා නම් බලනකොට ඒක උත්තර ටික තිබුණා ඇයි අනිත්‍යයි කියලා බැලුවේ ඒක ඇත්ත වෙලා ප්‍රතිඋත්තර ගැටීම් වශයෙන් සිතින් ජීන් කිරින් දෙක නතර කරන්නයි මෙහෙම කළේ ඇයි ඒක නතර කරන්නේ එහෙම කළාම විදේය ලෝකයේ අභිචා දෝහස ලෝභ දේශ දැඩි ලෝභයේ දේශ දෙක හිතනවා මෙහෙම කරන්න කරන්නේ ඇයි ඔබ ලෝභ දේශ දෙක හිතවන්න හදන්නේ එතකොටයි උපනදානේ වටිනාකම දැනෙනකම සත්පුද්ගල භාවයට දැනෙනකම කියන්නේ එතකොට. ඇයි උපාදානය අයින් කරන්නේ? අරමුණත් එක්ක භවයට නැමෙනකම අඩු වෙන්නේ එතකොට. ඇයි භවය අයින් කරන්නේ? එදාට ඒ හත්ගත දේ නිරුද්ධයි කියලා නිරෝධිය දකින්න. ඇයි නිරෝධියට බලන්නේ? එහෙම වුණොත් ඇති බවට කර්ම නිමිති රැස් වෙනවා. ඇයි කර්ම නිමිති අයින් කරනවා? ඒ මොහොත මතු ප්‍රතිසන්දිය කියන්නේ ඇයි ප්‍රතිසන්දිය නවත්තන ජනමර දුක නැහැ. නිරෝධය මොකද නිවනට මතු රූපදීමට අනුත්පාද බවට නොහට ගන්න කමට නිරෝධෝ නිබ්බාන නිවන සාක්ෂාත් කිරීම සඳහායි මේ නිරෝධය. ඒ නිසා මේ නිරෝධයට කියනවා නිවන කියලා. රාගක්ඛෝ, දේශක්ඛෝ, මෝහක්ඛෝ නිබ්බාන කියලා කියන්නේ උපප්‍රසාද එකට පැමිණියට පස්සේ සාක්ෂාත් වෙන නිසා මේ දර්ශනයට පිළිසුදු කෙලෙස් රජස් කෙලෙස් මල් නැති දහම් නැහැ කියලා කිව්වේ ඔය දැන් දක්වවතර අපි කටයුතු කරන්න ඕනේ. හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දකින්න එකට කියනවා දර්ශනයට නිවන් දැක්කා කියලා. ඒ සිද්ධියෙන්ම ඉවර තුනේ සාක්ෂාත් වෙන නිසා. ඒ නිසා අන්තිමට උත්තර දෙකක් තියෙයි. හැය භාගයක් දවස පුරාවට උපදින උපදින සිතුවිලි ඇත්ත වෙලා ඒවට යටගෙදී හිතියොත් දකින්ද ඔගොල්ලෝ ඉන්නේ මායාවේ පැත්තේ සිතුවිලි වලට යටත් වෙලා මායාවේ පැත්තේ ජරා මරණ දුක තමයි ජීවිතයේ අවසාන තීන්දුව. උපදින උපදින විතරක යට කර කර හිටියොත් බුදුරජාණන් වහන්සේගේ පැත්තේ ජීවන තමයි අජරාමර බව තමයි නිෂ්ඨාවස් කියලා දන්නවා. දැන් ඕගොල්ලන්ටම තීරණය කළ හැකි මං දවසේ වැඩි වාර ගන්නක් මාර්ගයේ පැත්තට යනවද බුදුරජාණන් වහන්සේගේ පැත්තට යනවද තමන්ට තමන්වම සාක්ෂි දරනවා එක තැනක ඉඳගෙන හිටියොත් මේ පැය භාගේ සිතුවිලි වලින් මාව යට කළාද මම සිතුවිලි යට කළාද මම අදක්ෂයෙක් වුණාද කෙලස් දක්ෂයෙක් වුණාද කෙලස් අදක්ෂ වුණාද මම දක්ෂ වුණාද කියන තැනකින් තමන්ට හඳුනා ගන්න පුළුවන් අන්න ඒ වගේ සහේතුකවමයි මේ කාරණාව කරන්න මේ කාරණාවට මේ කාරණාව කරන්න මේ කාරණාවට කියලා නිවන පිළිබඳ පුතේ ඇදහිම් ඕනේ නැතකොට. තව කාගවත් කට දිහා බලාගෙන ඉන්න ඕනේ තව කොහේවත් නිවන පිළිබඳ තැන හොයාගෙන යන්න ඕනේ තමන් තුළම නිවීම හදාගන්න පුළුවන් මේ දර්ශනේ මේකට දෝෂේ මේකයි ඒ දෝෂය අයින් කරන්න මේක කළ හැකි කියලා සාහිත්‍යකම් තේරුම් ගන්න. තේරුම් ගත්තාම මටත් නිවන කියලා දෙන්න නිවන කියලා දෙන්න නිවන් දකින බණ අහන්න පුළුවන් අතෙන්ද ගියාම අතන කිසි දර්ශනය කියලා එහෙම යන්න ඕනේ කොහෙන්වත් හල් නෙමෙයි නිවන හම්බ වෙන්නේ නිවන දකින්න තමන් තුළ මෙබඳු වැඩ පිළිවෙලක් නිසා තමන් තුළ පුදුම මෙබඳු දර්ශනය. පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණත් විසින් තම තමන් කෙරෙහිලාම දසිතුයි නේද මේ දර්ශනය කියලා ඕගොල්ලන්ටම හම්බ වෙයි අර ධර්මයේ කියපු සම්දිත්තිකයි අකාලිකයි ඒකසිකයි ඕකනායකයි කියලා තමන් කෙනෙම නොවන දතු ටික මේ ගුණ ටික ඔක්කොලන්ට දෙන්නේ. ඒ නිසා මෙන්න මේ ටික අකණ්ඩවම ඔය ආපු දේශනාව අහවහල නුවණින් ජීවන දක්වා සසර දක්වා සම්මර්ෂණය කරගෙන තමන් තුළ තියෙන මේබඳු මේබඳු gati ටික හොඳට දකින්න. තණ්හා උපාදාන බව කියනකොට පිළේ තියෙන වචන ටික දැනගත්තට එයා තණ්හා උපාදාන ගන්නව නෙමෙයි. මගාව දින මේ ගතියයි මේ ගතිය මගාව දින මේ ගතිය කරනවා ඒ ගතිය මේ ගතිය කරනවා ඒ ගතිය මේ ගතිය කරනවා ඒ සිද්ධියෙන් මේ දර්ශනය මත අහිමි වෙලා කියලා දන්නවනම් අන්න ඕගොල්ලෝ ධර්මයට අර්ථය දන්නවා දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ ගතිය ඉවත් කරන්න පුළුවන් මේ ගතියෙන් කියලා ප්‍රතිපදාවක ඊට පස්සේ හැතරෙන්න පුළුවන් අර්ථය දැනගන්න. ඉතින් ධර්මයේ දැනගත්තට අර්ථය තමන්ගේ ජීවිතේ දැනගත්තේ නැති හින්දා නිවන හිස් වුණා මිසක ධර්මයේ තියෙන වැරද්දක් හින්දා පෙළ දහම වැරදි හින්දා නිවන හිස්සුනා නෙමෙයි. පෙළේ තියෙන අර්ථය හරියට ගලපල ජීවිතේ ගන්න බැරි වෙච්ච දෝෂෙ නිසායි අපි ප්‍රතිපදාව වර්ධනව කරගොත්. ප්‍රතිපදාව වර්ධිච්ච හින්දා අපිට මේ දර්ශනයේ ප්‍රතිඵලය ප්‍රතිවේදී නැති වුණා. ඒ නිසා හැම දිනකටම සහේතුකව මේ ධර්මය දැකලා මහණෙන් පස්සේ නෙමෙයි තව අවුරුදු ගානකිනුත් නෙමෙයි අද අද නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන් මේ දැන් ඔතන ඉඳලාම චිත්ත විද්‍යාවට සිද්ධ තමන ජීවිතේ වැඩ පිළිවෙල ආරම්භ කරගන්න පුළුවන් ඉතින් ඒ සඳහා මේ ජීවිතයේදීම සියලු ආකාරයෙන් නිවීම විදීම හදාගන්නට ඔයගලන්ට හැකි වේවා කියලා ආශිර්වාද කරනවා දෙවියන්